ධර්මානුශාසනා අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ අදතං පවරෝ මනුජේසු සක්්‍ය මුනි භගවා කත කිච්චෝ පාරගතෝ බල විරිය සමංගීතං සුගතං සරණත්තමුපේමිති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මා කරුණාවෙන් පිහිට වෙන අවස්ථාවක් හැඳින්වෙන දේශනායක ගාථාවක් මේ ප්‍රකාශ වුණේ. සරුවක්ඥන් වහන්සේ සෑම උදෑසනක අලුයම දොළොස් කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමවතට සමවැදී දසදහසක් ලෝක ධාතු වෙත බුදු හැස විහිදුවනවා. සවස් වරුවේ ඉරබැසයන්ට ආසන්න වේලාවේදී 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමවතට සමවැදී ඉන්නේගී බුදු ඇසින් දසදහසක් සක්වල බලනවා. මෙසේ දවසට දෙවාරයක් බලනු ලබන්නේ ඒ දවස තුලදී සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් මාර්ගඵල ලබන්නෝ යම් තැනක ඉන්නවා නම් ඒ අත්තන්ට අරමුණු වනු පිණිසයි. එක් දිනක් උදෑසනකදී මහා කරුණා සමවතින් සමවැදී නැගී බුදු ඇස විහිදුවද්දී දකින් ලැබුණා ඊ타මත්ම වාසනාවන්ත පුණ්‍යවන්ත තරුණ මානවකී මේ මානවකයා හඳුන්වන්නේ චත්ත මානවක කියලා මේ චත්ත මානවක අරමුණු වුණා පින්තූර වැටෙන්න වාගේ බුදු ඇසට පෙනී ගියා ආවර්ජනා කොට බැලුවා මොකද මේ පෙනුනේ මේ දරුවාට සෝවාන් වෙන්න පින මුහු කුරවා ගිහින් තියෙනවා. එසේ නමුත් මේ දරුවාට සෝවාන් වීමේ අවකාශයක් මේ ජීවිතේ නැහැ. සෝවාන් වෙනතුරු ජීවත් වෙන්න අවශ්‍යමදි. අද උදෑසන උදෑසනදී මේ දරුවා මේ පරලෝ යනවා. එසේ නමුත් මොහුට තිසරණේ සහ පංචශීලයේ පිහිටෙව්වොත් ඔහු සුගතියට ගිහින් දෙව්ලොවට ගිහින් එදවසේදීම සෝවාන් ඵලයටපත් වෙනවා කියන එක බුදු ඇසෙන් දැකවදාලා. ඒ මේ චත්තමානවක කියන්නේ සේතව්‍ය නගරේ බ්‍රාහ්මණ මව්පිය දෙන්නෙකුගේ එකම පුතා. මේ දරුවා වයස 16 වෙනතුරු ගෙදරදීම මූලික අධ්‍යාපනය ලැබුවා. ගෙදර දොරේ වැඩ කටයුතු මව්පියන්ගේ වැඩ කටයුතු ඔක්කොම ඉගෙන කියා ගත්තා. ඕනෑම තැනකදී තමාට තනියෙන් ජීවත් වෙන තරම් සීල සුදුසුකම් පහසුකම් මේ දරුවා ඉගෙන කියාගත්තා gederediyම. වර්ෂ 16 පිරුණාට පස්සේ උසස් අධ්‍යාපනයේ සඳහා උක්කට්ටා නුවර පොක්කර සාති බ්‍රාහ්මණතුමා වෙත යැව්වා. රජ කුමාරුවන් වැනි ධනවත් අය රන් කහවණු දහසක් දීලා අධ්‍යාපනය ආරම්භ කරන්නේ. මේ දරුවාට රන් කහවණු දහසක් නැති නිසා ගුරුවරයාට වත්පිළිවෙත් කරමින් ඉගෙනීම ආරම්භ කළා. පාන්දර වේලාසනින් අවදි වෙනවා ගුරුවරයාට කෑම බීම යාපිහා සකස් කර දෙනවා උණුපැන් සිහිල් පැන් සකස් කර දෙනවා දැහැටි පැන් සකස් කර දෙනවා දෙමිඳුල්ලම දෙනවා වත් පිටේ සුද්ධ කරනවා ගුරු මාතාවගේ ඇඳුම් පවා ඔක්කොම සෝදලා දෙනවා ඇඳ ඇතිලි කොට්ට මෙට්ට පිරිසුදු කර දෙනවා හැම වැඩක්ම බොහොම අනලස්ව බොහොම ක්‍රමානුකූලව සිද්ධ කරනවා එයින් මේ ගුරුවරයාගේ සිත පුදුම විදිහට මේ දරුවා කෙරෙහි පැහැදුනා. තමන්ගේම දරුවෙක් වාගේ මේ දරුවා කෙරෙහි පුදුම ආදරයක් ගුරුවරයාගේ ගුරු මාතාවගේ හිතේ පිහිටිය. කිසිම දාසක අලසකමින් ගත නොකළ බැවින් හැම කටයුත්තක් හොඳින් කරන බැවින් අධ්‍යාමන කටයුතු බොහොම ඉක්මනින්ම දියුණු වුණා. අවුරුදු 7ක් තරම් කෙටි කාලය තුල ත්‍රිවේදේ පරතරට උගත් මේ දරුවා කල්පනා කළා මට දෙවි කෙනෙක් මෙන් පිහිට වූ ගුරුවරයාට මං ගුරු පූජාවක් කරන්නටම ඕනේ. එක් උදෑසනක ගිහින් ඇහුවා ආචාර්යයන් වහන්සේ මගේ අධ්‍යාපනයේ පිහිට වූ ඔබ වහන්සේට මම මොනවද කරන ගුරු පූජාව? ඉතින් මේ කොක්කර ශාතේ බ්‍රාහ්මණතුමා සෝවාන් මඟඵල ලබාගත් ඉතා වටිනා ආචාර්ය කෙනෙක් ගුරුවරයෙක් සැබෑ බෞද්ධයෙක් එතුමා දන්නවා මේ දරුවා ධනවත් ගෙදරක කෙනෙක් නෙමෙයි. එනිසා කිව්වා දරුව ගුරු පූජාව කියන්නේ වත්කමේ හැටියට කරන පරිත්‍යාගයක් කියලා. හොඳමයි මම ගෙදර ගිහිල්ලා ගුරු පූජාවක් අරගෙන එන්නම් කියලා පිටත් වුණා. මේ එන්නේ තනි මග. පයින් යන ගමනක් අතරමඟ විශාල වනරොදකුත් තියෙනවා. මේව හොරුත් තියෙනවා. මේ අතර හොඳ දර්ශන සම්පන්න රූප සම්ප්‍රත්‍යක් ඇති මේ දරුවා දුටු දුටුවන් සීල් විස්තර අහනවා. හැමෝගේ මිහිතේ ප්‍රසාදයක් ඇති වෙනවා මේ දරුවාගේ දර්ශනයෙන්. මේ සීල් විස්තර නොලහා මේ දරුවා කියනවා. ඔය අතරේ මේ මිනිස්යන් අතරතුර මේ ඉන්නව හොරුන්ගේ උක්තුකාරයෝ. ඉතින් මේ දරුවා විසින් කියන වචන අතර නොකියතු වචනයකුත් කියුණා. ඒ තමයි මා මේ ගුරුවරයාට ගුරු පූජාවක් කරන්න සංඛාවන දහසක් ගේන්නයි යන්නේ කියන කතාව කියුණා. ඒක හොරොන්ට ලොකුම ලොකු වාසියක් වුණා. හොරු කණ්ඩායමේ 500ක් දෙන සූදානමින් රාත්‍රී කාලෙහි වනාන්තරයේ අරක්ගෙන හිටියා මේ දරුවා ආපසු එනකම්. ගෙදර ගිහිල්ලා මව්පියන්ව වැඳලා කිව්වා මම අධ්‍යාපන කටයුතු ඉවර කළා ගුරු පූජාවක් සඳහා මට රන් කහවණු දහසක් ඕනමයි කියලා. ඉතින් දෙමව්පියන් කෙනෙක් මෙච්චර මේක දරුවෙක් බැවින් සහ තියෙන වත්කමේ හැටියට මුදල් දෙකක් එකතු කරලා කොහොම හරි රන් කහවණු දහසක් සම්පූර්ණ කරලා පසුම්බියක් බැඳලා දුන්නා. ඒ හැන්දෑම යන්න හැදුවා. දෙමව්පියෝ කිව්වා දැන් යන්න එපා. අතරමඟ වනාන්තරයක් මැදින් යන්නත් තියෙන හොරුත් ඉන්නවා හෙට උදේ පාන්දර පිටත් වෙලා ගිහින් ගුරු පූජා කළා අවසාපහ වෙන්න පුළුවන් කියලා නැවැත්තුවා. ඒ දවසේදී මේ දරුවා දෙමව්පියන් අතර රැඳී පසුදා වේලා හනින් අවදිව කෑම බීම සම්පාදනය කොට දෙමෝපියන්වත් කවලපවල තමනුත් අනුභව කරලා දෙමෝපියන්ගේ දෙපතුල් වැඳලා වීණාවක් අරගෙන මුදල් පසුම්බියේ කරේ එල්ලගෙන බොහෝම සන්තෝෂයෙන් වීණාව වාදනය කරමින් ගීතිකා ගායනය කරමින් හරීම ප්‍රීතියෙන් හිමිදිරි පාන්දර පිටත් වුණා. ඒ දවසේ තමයි සරුවක්යන් වහන්සේට පෙනී ගියේ මේ දරුවාට පිහිට වෙන බව, පිහිට විය යුතු බව. එනිසා මේ දරුවා යන මාර්ගයේ වේලා හනින් ගහක් මුල වැඩ සිටියා සරුවක්යන් වහන්සේ. ඇහෙනිතෙක් මානේ එනකොට සරුවක්යන් වහන්සේ මිහිරියන්ගෙන් කතා කරලා කිව්වා චත්තමානෝක මෙහි එන්නයි කියලා. මේ දරුවාගේ දසවනට අමෘතයක් වැනි වූ මේ උතුම් බුද්ධ වචනේ ඇහෙනකොට නැමීගෙන ගින් ගද නමස්කාර කොට එකක් පසක වාඩි වුණා. අසා සිටියා තත්මා ලෝක කොහොද මේ යන්නේ? ස්වාමීන් මගේ ගුරුවරයාට ගුරු පූජාවක් කරන්න යන්නේ. හොඳයි. තත්මා ලෝක ඔබ දන්නවද බුද්ධ රත්නේ ධර්ම රත්නේ සංඝ රත්නේ? නෑ ස්වාමීනි මම දන්නේ නෑ. මං කැමතියි දැනගන්න. මං කැමතියි තෙරුවන් සරණ යන්නේ. ඒ වෙලාව මේ මාතෘකා කළ ගාථාව ඇතුළු ගාථා තුනක් උගන්වුවා. මේ ගාථා තුන පාඩම් කරගත්ත මේ දරුවා වීණාව අතට අරගෙන අවසර ලබාගෙන වීණාවේ තාලෙට ගායනා කරන්න පටන් ගත්ත ගාථා තුන. ඊළඟට සරුවක්ඥන් වහන්සේ අසා සිටියා දරුවෝ ඔබ දන්නවද පංචශීලය? නෑ ස්වාමිනී මම දන්නේ නෑ මං කැමතියි පංචශීලය ඉගෙන ගන්න. සරුවක්ඥන් වහන්සේ පංචශීලයේ සමාදන් කෙරෙව්වා. දැන් ඉතින් මේ දරුවාගේ හිත පිරුණ පුදුමාකාර ප්‍රීතියක් ඇති වුණ තමන් කියමින් ආපු ගීතිකාවලට වඩා බොහොම අර්ථවත් බොහොම සාරවත් ගාථා තුනක් මේ ලැබුණේ. දැන් බුදු පාමුල වැඳ නමස්කාර කොට ගාථා කියමින් වීණාව අතේ වාදනය කරමින් පිටත් වුණා. ඔය වෙනකොට ටිකෙන් ටික මිනිස්සුත් පාරට බහැලා ඉන්නවා. වැඩියෙන් ඉන්නේ හොරු කණ්ඩායමේ කොත්තුකාරයෝ. ඉතින් මේ දරුවා වට කරගෙන දැන් සෙනඟක් යනවා වනමැද වෙනකොට පඳුරක් අයිනේ සංගවියේ සිටියේ හොරෙක් ඊතලයක් මේ දරුවාගේ පපුවට විද්දා. මේ දරුවා යන්නේ මේ වීණාව වාදනය කරමින් ගර ගාථා තුන ලස්සනට කියව කීවා. උගත් දරුවෙක් බැවින් මේ ගාථාවල අර්ථය ගැඹුරටම දැනගන්න දැනගෙන යන්නේ. බොහෝම ප්‍රීතිමත් සිතකින් යුතුව මේ යන ගමනේදී පපුවට වැදුන ඊතලයේ ගැන හැඟීමක් නැහැ හැම වෙරේම මැරිලා වැටුණා. නිදා ප්‍රමිදයක් මෙන් තවතිසා භවනේ දව රජ කෙනෙක් වෙලා උපන්නා. තිස් යොදුනක් දිග පාළල උසෑති රන් විමනක පහළ වුණා. දෙවඟනන් දහසක් දෙනා එහි ඉන්නවා. ශරීරයේ පැළඳ දිව්‍යමය ආභරණ 60 ගලක් පුරාලන තරම් විශාල ප්‍රමාණයක දිව්‍ය ආභරණ ශරීරගතව තිබුණා. මේ දිව්‍ය සම්පත් හරියට ලැබුණා වගේ ලැබිච්ච මේ මොහොතේදී හිතුවා මම කවර විදිහේ පින්කමකින්ද මේ මනුලවෙන් දෙව්ලොවට ආවේ කියලා. එනේ ගියා සරුවක්ඥන් වහන්සේ උදෑසනදී තිසරණේ සහ පංචශීලයේ පිහිටුවාලීමේ කුසලයෙන් තමයි මා මේ සම්පත් ලැබුවේ. මේ මොහොතක් තිසරණ පංසයේ රැකීමෙන් මෙතෙක් අනුසස් ලැබුණා නම් දිගු කලක් තිස්සේ තිසරණ පංසයේ ලැකන අයට මොනතරම් අනුසස් ලැබෙයිද? අනික මේ ගාථා තුනේ තේරුම මීට වඩා පුළුල්වම ඉගෙන ගන්නට ඕනේ කියලා එන්න තීරණය කළා භාග්‍යතුන් වහන්සේ දකින්ද. ඒ දකින් දෙන්න ඉන්න අතරතේ මෙතුමා දිවසෙන් බැලුවා කොතෙන්ද යන්න ඕනේ බැලුවාම එදා Tamange මූර්ත දේහේ වැටිච්ච තැනට යන්න වෙන්නේ. හේතුව උක්කට්ටා නුවරේ ඉඳලා සේතාවි නගරයට යන මිනිසයන් අතර මේ දරුවා ගැන දන්නා දුරන සමහරුගෙන් දෙමව්පියන්ද කිව්වා. සේතවි නගරේ ඉඳලා උක්කට්ටානුවර බලා යන මිනිසයන් අතර මේ දරුවා දන්න අඳුරන අය දිසාපාමෝක ආචාර්යවරයාට ගිහින් කිව්වා. මේ දෙනුවරම වැසියෝ බොහෝම කනගාටුවෙන් අඬාගෙන වැළපීගෙන උතෙන් විශාල ජනකාවක් වශයෙන් රැස් වුණා. සාරුවක්ඥන් වහන්සේ දෙතින්ද වැඩියා. මේ දිව්‍ය රාජයාද සපිරිවරින් හාත්පස බබළුවාගෙන වනරොද බබළුවාගෙන මෙත් බුදු පාමුල රැඳා. භාග්‍යතුන් වහන්සේ සියල්ල දන්න නමුත් අනිත් පැයට වටහා ගනු පිණිස ආසාවා දාලා මේ හාත්පසින් බබළුවාගෙන මේ සිරිපතුල් වන්දින්නේ කවුද කියලා. දිව්‍ය රාජයා කිව්වා ස්වාමීනි මම චත්තමානවක. අද උදෑසනදී භාග්‍යතුන් වහන්සේ චත්තමානවකට තිසරණේ පංචශීලයේ සමාදන් කෙරෙව්වා. ඒ මම තමයි. ඒ මම තිසරණ පංචශීලයේ පිහිටා එද්දි මේ වන මැද්දේදී සරුන් යයි තලයකින් මැරී වැටෙන මගේ ශරීරයට පේන්න තියෙනවා. මම නිදා පිබිදියක් මෙන් තවතිසා භවනේ මේ දිව්‍ය සම්පත්තියටපත් වුණා. ස්වාමිනේ මන් දැනගන්න ආවේ මොහොතක් තිසරණේ සමාදන්ව රැකීමෙන් මෙතෙක් අනුසස් ලැබුණා නම් දිගු කලක් තිසරණ පංචශීල රකින්නන්ද මොනතරම් අනුසස් ලැබෙනවද? මේ තිසරණේ පිළිබඳ සවිස්තර දේශනාවක් අහගන්නටයි මං ආවේ. ඒලාවේදී සරුවක්යන් වහන්සේම ගාථාතනුව මාත්‍රකා කොට විසිතුරු ධර්ම දේශනයක් පැවැත්තුවා. මේ දේශනානුසාරයෙන් නුවණ අවදි කරගත්තේ මේ චත්තමානෝක දීපුත්‍රයා සහිත 84000ක් දෙනා සෝවාන් මඟඵල නිවන් ආબોධ කරගත්තා. දැන් අපි සලකා බලමු මේ ගාථාවේ සහ ගාථා තුනේ තේරුම. ඊටාම වැදගත් බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ සම්භාරයක් මෙහි අභ්‍යන්තරයේ තියෙනවා. යෝ වදතම් පවරෝ මනුජේසු මනුජේසු මිනිසයන් දෙවියන් බ්‍රහ්මයන් සහිත සමස්ත ලෝක සත්‍ය අතුරෙහි යෝ යම් ශාස්ත්‍රු උන්වහන්සේ නමක් වදතම් පවරෝ දේශනා කරන්නවුන්ගෙන් ශ්‍රේෂ්ඨද ශාක්‍ය මුනි භගවා කතකිච්චෝ ශාක්‍ය මුනීන්ද්‍ර වූ භාග්‍යවත් වූ බුදු වීමේ කටයුතු නිම කළා වූ පාරගතෝ බලවිරිය සමංගී සංසාරේ පරතරට ප්‍රඥාවේ පරතරට පැමිණියා වූ කාය බල 10කින් ඥාන බල 10කින් වීරියකින් සමන්විත වූ තං සුගතං ඒ සුගතයන්න් වහන්සේ සරණත්තමෝපේ මේ සසර දුකින් මිදීමට නිවන් සුව ලබා ගැනීමට උතුම් පිහිට වශයෙන් පිළිගනිමි මේකයි පළවෙනි ගාථාවේ තේරුම. මිනිසයන් අතර, දෙවියන් අතර, බ්‍රහ්මයන් අතර සමස්ත ලෝක සත්වය අතර දේශනා කරන්නවන්ගෙන් ශ්‍රේෂ්ඨ වූද ශාක්‍ය මුනීන්ද්‍ර වූද භාග්‍යවත් වූද ලෝතුනා බුදු වීමේ කටයුතු නිමාවට පමුණවාලත් ගත්තා වූද සංසාරයේ පරතරට ප්‍රඥාවේ පරතරට පැමිණියා වූද කාය බල ඥාන බල වීර්යයෙන් සමන්විත වූද සුගතයාණන් වහන්සේ මම සසර දුකින් මිදී නිවන් සුව ලැබුණු පිණිස එකම පිහිට පිළිසරණ කොට පිළිගන්නෙමි කියන එක පළවෙනි සරණාගමනයයි. රාග විරාග මනේජ මසෝකං ධම්මම සංඛත මප්පටිකූලං මధుර මිමං පගුණං සවිභක්තං ධම්ම මිමං සරණත්තං උපේමි. එහිතේදුම රාග විරාගං සියලෝම ඇලීම් වලින් තොර වුණා වූ අනේජං 108 වැඩරුන් තෘෂ්ණාව නැත්තා වූ අශෝකං ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස කිසිවක් නැත්තා වූ ධම්ම මසංකතං අසංකත ධර්මේ නම් වූ අප්පටිකෝලං බුද්ධාදී උත්තමන් තුමන් වහන්සේලා අත්නහර ගෞරවයෙන් අනුගමනය කළා වූ මඳුර මිමං අතිශයින්ම මිහිරි වූ සුවිබත්තං උතුම් ලෙස බෙද බෙදා දේශන ලද්දා වූ ධම්ම මිමං සරණත්තමුපේමි. සපරියාප්තික ධර්මයේ සහිත නවලෝතුරා ධර්මයේ සසර දුකින් මිදී නිවන් සුව ලබනු පිණිස එකම පිහිට කොට පිළිසරණ කොට පිළිගන්නෙමි කියන එක හිතේරුමයි. සීලම ඇලීම් වලින් තොර වුණා වූ 108 වදාරුන් තෘෂ්ණාවෙන් තොර වුණා වූ ශෝක පරිදේව දුක්ඛ දෝමන සූපායාසයන්ගෙන් සම්පූර්ණයෙන් තොර වුණා වූ අසංකත ධර්මේ නම් වූ බුද්ධාදී උත්කමයන් ගෞරවයෙන් අනුගමනය කළා වූ අතිශයින් මිහිරි වූ අතිශයින් උතුම් ලෙස බෙද බෙදා දේශනා කළ ලද්දා වූ පරිහාප ධර්මයේ සහිත නවලෝතර ධර්මයේ සසල දුකින් මිදී නිවන් සුව ලැබුණු පිණිස මම සරණ පිහිට කොට පිළිගන්නේ මේ කියන එකයි අදහස. තුන්වෙනි ගාථාව යක්තච දින්න මහඵල මහු යක්තච යම් සංඝ පිරිසකට දින්නම් පරිත්‍යාග කරන ලද ප්‍රත්‍යඥාණය මහඵලං ආහු මහත්ඵලයයි දේශනා කරන ලද්දේද චතුසු සුචිසු පුරිස යුගේසු සුචිසු සීල සමාධි ප්‍රඥාදී ශ්‍රේෂ්ඨ ගුණයන්ගෙන් පවිත්‍ර වූ පුරුෂ යෝගේසෝ චතුසු යුගල වශයෙන් පුද්ගලයන් සතර නමක් වූ අට්ඨච පුද්ගල ධම්ම දසාතේ ධර්මය ආબોධ කර ගැනීම වශයෙන් අට නමක් වූ අෂ්ඨාරි පුජ්‍යල මහා සංඝරත්නයේ සංගමිමං ඒ අෂ්ඨාරි පුජ්‍යල මහා සංඝරත්නය සරණත්වම පෙමි සතර දුකින් මිදී නිවන් සුව ලබනු පිණිස එකම සරණ පිහිට කොට පිළිගනිමි කියන එකතේ අදාසයි ඒ කියන්නේ යන් සංඝයා වහන්සේ නමකට පිරිනමන දාන වස්තුව මහත්ඵල වේද සීලාදී ගුණයන්ගෙන් අතිශයින් පිරිසුදු වූද යුගල වශයෙන් පුජ්‍යලයන් සතර නමක් වූද ධර්ම ආબોධ වශයෙන් අට නමක් වූද අෂ්ටාරි පුජ්‍යල ආර්ය මහා සංඝ රත්නයේ සසර දුකින් මිදී නිවන් සුව ලැබුණු පිණිස එකම කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍යයේ ප්‍රතිෂ්ඨාව සරණ වශයෙන්ම පිළිගනිමි කියන එක අදහසයි. දැන් මේ දේශනේ ගාථා තුنين කියවන්නේ බුද්ධ ගුණ, ධර්ම ගුණ, සංඝ ගුණ. එතකොට මේ ගාථා තුන භාවිතා කරමින් හිතේ මේ දරුවාට අර විශේෂ වූ ඊතලයක් වැදුනත් වේදනාවක් නොදැනුනේ මක් නිසාද? බුදු ගුණ, ධම් ගුණ, සංඝ ගුණ තුල සිත පිරිසුදු වෙමින් පැවිතෙත් නිසායි. හිත බොහොම පිරිසුදු වෙලා ප්‍රසාදයටපත් වෙලා ප්‍රීතියෙන් පිරීලා ඉතිරිලා තිබිච්ච වෙලාවේ ඊතල වැදුන සමාත කඩියක් කනවාගේ දැනෙත් ඇදෙන්නේ නැති. නමුත් ජීවිත හානි කර මේ ආයුධය වැඩිමින් ඒ මොහොතේ චුත වුණා. හිතෝනාට පාඩුවක් උනේ නැහැ. මනුෂ්‍ය වර්ෂ ප්‍රමාණයෙන් අවුරුදු 3 කෝටි 60 ලක්ෂයක් අවුරුදු ආයුෂ ඇතිව දෙව් රජ කෙනෙක් වෙලා උපන්නා උපන් දවසේම සංසාර ගමන කෙටි කළ ආත්ම හතකට සීමිත වෙලා සෝවාන් මගඵල නිවන් සුව ලබන්න සමර්ථ වුණා. මේක නිසා තෙරුවන් සරණ යාම කියන්නේ ඒකාන්තයෙන්ම සුගතියට නිවනට පමුණවන ඒකාන මාර්ගයක්. දැන් මේ දිග බණකට නෙමෙයිනේ මාත්‍රිකා කෙලේ එන ප්‍රභාවය කරමසින් මෑණියෝ කව බණ කියන්නේ මහන්සියෙන් දෙපා කියලා. ඉතින් ඒ වගේම අද මේ ධර්ම දේශනේ කෙටියෙන් අපි පවත්වනු ලබන්නේ තා ස්වල්ප මොහොතකින් ආරක්ෂක පිරිත් දේශනාවක්ද පවත්වන්න සූදානම් වෙලයි. විශේෂයෙන්ම අද මේ පින්කමේ ආරමුණු වශයෙන් සඳහන් කරනවා පින්වත් මෝහාන් මහත්මයාටත් ඒ පාමිනී මහත්මයාගෙන මේ වික්‍රමසිංහ පවුලේ දරු දෙපළට ඒ වගේම නෙලිනී දර්ශන රුවන්යා කියන අතුගෝරල පවුලේ දරු තුම්පලට නිරෝගී සුවය හා චිරජීවනයේ දීර්ඝාස ප්‍රාර්ථනා වෙනුයි විශේෂයෙන් කුසව දරුවන්ට රත්නත්‍රය ආශිර්වාදේ ලබා දීම පිණිසයි. එනිසා දැන් ඒ වෙනුවෙන් මේ දානවත් සම්පාදනය කරගත්තා. බුද්ධ පූජා පැවැත්වුවා. සංඝ රත්නයේ ගෞරවයෙන් වැඩම කරවා ගත්තා. දෙපාදවා පියවිලියල අසුන් පනවා වඩා හිඳුවා. සියාතින් දානේ බෙදා හදා පිළිගන්වා වැළඳෙව්වා. ඉන් අනතුරුව මේ පුද සත්කාර පරිස්කාර භාණ්ඩ රසක් පූජා කළා. සීලයක පිහිටා දැන් මේ බණපදයකට පිරිත් දේශනයකට සවන් දෙනු ලැබෙනවා. මෙතකින් මේ රසපත් කරගනු ලැබෙන කුසල සම්භාර ධර්මයේ අද අපි මේ සැනසීමෙන් නිවන් මඟ යන බුද්ධ ශාසනය නොනැසී නොපිරී අඳුරු නොවි අතුරුදහන් නොවි මොනම අන්‍යාගම් බලවේගයකින්වත් අන්‍ය ජාතික බලවේගයකින්වත් යටපත් නොවි ගගනතලයේ සඳහිරු මඩලමින් බුද්ධ ශාසනාන්තයේ දක්වා අවුරුදු 5000ක් තිස්සේ නිර්මලව පැවැත්මට හේතු වේවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා. සුපේසල ශික්ෂාකාමී ශාසන භාරධාරී සංඝ පිටරුන් වහන්සේලා ප්‍රධාන බුද්ධ පුත්‍ර සංඝ රත්නයේට සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කර ගනිමින් ධ්‍යාන අභිඥා මාර්ගඵල නිවන් සාක්ෂාත් කර ගනිමින් සද්ධර්ම ආලෝකයේ ලෝට බෙදා දෙනු පිණිස අපරැස් කරගන්න කුසලයේද ආශිර්වාද පූජාවක් වේවා කියා මෛත්‍රිය පවත්වමු. නමින් අභාව ප්‍රාප්ත මෞඛේ ගුරුවර බන්දු මිත්‍රාදී සීලම ඥාතීන්ටත් විශේෂයෙන්ම අභාව ප්‍රාප්ත පින්වත් වික්‍රමසිංහ මැතිතුමා නන්දත් එවාගේ ප්‍රභා වික්‍රමසිංහ මාතාගේ මෞඛේ දෙදෙනා වහන්සේටත් යාගේ පින්වත් එජ්ජේ ආරණ්‍ය මහත්මයාගේ සායමේ චන්ද්‍රාරණ්‍ය මහත්මණියගේ මව්පිය සතර දෙනා වහන්සේටත් යාගේම සහෝදරී දෙපළහම් ජයන්ත මහත්මිය ඇතුළු මේ පල්ලෝගේ ඥාතීන්ට පේසේකර මහත්මාණන්ගේ මව්පිය දෙදෙනා වහන්සේටත් යාගේම මේ ග්‍රේස් ගුණරත්න මහත්මණියගේ මව්පිය දෙදෙනා වහන්සේටත් මේ ආදි සීලම ඥාතීන් මේ කුසල සම්භාරයත් වේවා මෙපින් වලින් ඒ සෑමදෙනා භවයක් පාසා සුගති සම්පත් වින්දනය කොට සතු බෝධිඥාන වලින් අග්‍රේ අමා මහ නිවන් සුව ලබත්වා කියා කරුණාවෙන් පින් පමුණුවම් ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්ම ආරක්ෂක ඉෂ්ඨ දේවතා මණ්ඩලේ සාදරයෙන් සමාදරයෙන් කරුණා මෛත්‍රියෙන් චිත්ත ප්‍රසාදයෙන් මෙකින් අනුමෝදන්ව දිව්‍යයේ මේ ආයු වර්ණ සැප බල ඓශ්වර්යයෙන් වැඩෙත්වා ගෞතම සම්බුද්ධ ශාසනයට ශ්‍රී ලංකාවට බෞද්ධ ජනතාවට මේ පින්වත් සෑම දෙනාට විශේෂයෙන්ම දේව ආරක්ෂාව සලසා දෙත්වා පතෝ බෝධි ඥාන වලින් සාන්ත නිවන්සෝ ලබත්වා කියා මෛත්‍රීන් පින් පමුණුවම් හිතවත් මදහත් හිතවත් සෑම සත්‍යයන්වත් මෙම කොළඹ අගනුවර සිතාවට ගම් නගර ලංකාව දමදිව මේ සක්වල සීල සක්වල දස දිසා වාසී සමස්ත ලෝක සත්‍යයට මේ පින ලැබේවා සියලු සත්‍යෝ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා කෙරුවන් සරණියෙත්වා නිවන් මඟ ගමන් කෙරෙත්වා ආරි සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රීන් පින් පමුණුවමු තුන්සිත පාදවාගෙන බුදු ශාසනයේ චිර ජීවනයේ පතිමින් සංගරෝණට ආයුවන්න සැප බල ඥාන පිරිනමමින් ආශිර්වාද පෙරටුව සිදු කරගත් මේ පාරමිතා කුසලානුභාවයෙන්ද බුද්ධ ආදී රත්නත්‍රානුභාවයෙන්ද දිව්‍ය රාජ මණ්ඩලයේ රැකවරණින් හා කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලයෙන්ද පවත්වනු ලබන සෙත් පිරිත් දේශනීය ආශිර්වාදයෙන්ද මේ උතුම් අවස්ථාවේ සහභාගී වෙන පින්වත් ප්‍රභා වික්‍රමසිංහ මහත්මනි ප්‍රදාන මෝහන් මහත්මයා පාමිනී මහත්මිය මේ දෙපළටත් එවාගේම නෙලිනී මහත්මිය දර්ශන මහත්මයා රුවන්තියා දරුවා කියන මේ තුන්පළටත් එවාගේම සේකර මහත්මිලා ග්‍රේස් ගුණරත්න මහත්මනි එවාගේම ජීරසිංහ මහත්මනි එවාගේම එජ්ජි ආරණ්‍ය මහත්මයලා චන්ද්‍රාරණ්‍ය මහත්මිය දයාබර දරු දෙපළ මුණුමුරු දෙපළ ඇති කොට ඇති සේවක සේවිකාදීන් සහිත සෑම දිනාට මෙලොව වශයෙන් ඇති අසනීපකම් අපල උපද්‍රව අතුරු අන්තරා නවග්‍රහ දෝෂ සතුරු කරදර මාර්ග බාධක සියල්ල හිරුදුටු අඳුරසේ විහෙත විද්වාංශනේ වේවා තබන පියවරක් ගානේ රත්නත්‍රේ සතු සූවිසි මහා ගුණේ අසීමිත ආරක්ෂා නිරතුරුව පිහිට වේවා රජසොර සතුරු ගිනි ජල වසවිස අවියා උදාදි විපත්ති වලකීවා කාචිත පීඩාදියක් නොමවි කායික මානසික සනසිල්ලේ දෙලව දිනුව නිවන් මඟ පාරමී ගුණ මුඳුන්පත් වේවා ගුණනුවණින් ධන දාන්නේ යසීසුරින් ආයුවන්න සැප බල ප්‍රඥාවෙන් නිත්‍ය සීල උපෝසත සීල සූභම විහෙරණ සතර සංග්‍රහවත් දස පාරමිතාදී දෝෂත් ගුණයන්ගෙන් පෙරපස මෝරණ සඳක් මෙන් දියුණු වේවා සම්්‍යක් ප්‍රාර්ථනා සියල්ල පූර්ණ චන්ද්‍රාසේ සමෘද්ධිමත් වේවා Thank you. <coughs> වින්සා සතවර්ෂාධික කාලයක් අතරක් නැර මේ බුදු සසුනේ පාරමී පුරා ගැනීමට තෙරුවන් පිහිටෙන් සැමට ආරක්ෂාව ආශිර්වාදේ ලැබේවා විශේෂයෙන් දරු සම්පත් ප්‍රාර්ථනා කරමින් ඉන්න පින්වත් පාමිනී වික්‍රමසිංහ නෙලිනී වික්‍රම රතුකෝල්ල මහත්මනි මේ දෙපළටත් ඒ කුසවත් දරුවන්ට රත්නත්‍රය ආශිර්වාද නිරතුරුව පිහිට වේවා ඒ දරුවෝ වාසනාවන්ත ආයු වර්ණ සැපබල ප්‍රඥායති ගුණ නුවණ ධන ධාන්‍ය අසීතුරු සැප සම්පත් ලබන සද්ධා සීල සෘතත්‍යාග ඥාන ආදී සප්තාර්ය ධනස්කන්ධෙන් ධනවත් වූ බෝසත් දරුවන් බාටපත් වේවා ඒ දරුවෝ නිසිසේම අවටත් දරුවාටත් කිසි දුකක් වේදනාවක් නැතුව සුවසේ වැඩි සුවසේම සුබ මොහොතකින් මේ මනුලොව ආලෝකයේ දැකලා අනාගතයේදී වාසනාවන්ත පුණ්‍යවන්ත ජීවිත ගත කරගන්නට රත්නත්‍රය ආශිර්වාදේ වේවා අවසාන වශයෙන් සෑම දිනාට සසර ගමනේදී භවයක් පාසා ත්‍රි හේතුක ප්‍රතිසන්දිය ජාති ස්මරණඥානේ සම්‍යක් දෘෂ්ටිය ඇතුව පාරමී පුරාගෙන දෙලෝ ජාගෙන සපිරවරින් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ නිවී සනසේ පැමිණවදාලේ අජරාමර ශාන්ත ප්‍රණීත ලෝකෝත්තර අග්‍රාමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීමතේ හේතු වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුතුව පින් අනුමෝදන් වෙමු. සෙත් පිනිදේශනයේ අනුතුරුව ඥාතිින්ද දෙවියන් දෙපින් පෙත් අනුමෝදන් කරවා ප්‍රාර්ථනා මුදුන්පත් කර ගැනීමට සූදානම් වෙමු. Thank you.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 ඉතිපිසෝ භගවන් අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සෝක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ පනයිකෝ පච්චත්තං වේදිතම් භෝ විඤ්ඤෝහිති සුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු සාවක සංඝෝ යදිනං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලායේස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙන්තං ලෝකං සාති එවං බුද්ධං සරන්තානං ධම්මං සංඝං ච භික්ඛවෝ දයං වාචම් මිතන්තං වාලෝමං සෝනේසතිති ඒතේන සච්චවංජේන පාතු ත්වං රතනත්තයං ඒතේන සච්චවංජේන පාතු ත්වං රතනත්තයං ඒතේන සච්චවංජේන පාතු ත්වං රතනත්තයං කෝටි සත සංසේසු චක්කවාලේසු දේවතා යස්සානං පටිගන්නන්ති යං ච වේසාලියං පුරේ තෝගාමනුස්ස දුම්භික්ඛ සම්භූතං කිමිදං භයං තිප්පමන් කරදාපේසී පරිත්තං කං වනමහේ යානිද භූතානි සමාගතානි බුම්මානි වායානි වේන්තලිකේ සම්මේව භූතා සුමනා භවන්තු අතෝපි සංකච්ඡ සුනන්තු භාසිතං තස්මාහි භූතානි සාමිත සම්මේ මිත්තං කරතමනුසියා පඤ්ඤායේ දිවාචරත්තෝ චරන්තියේ බලින් තස්මාහි නිරක්කතේ අප්පමන්තා යම් කිංචි මිත්තං ඉදවාහුරං වා සංඝේසු ආයං රතනං පනීතං නනු සමන්නත්ති තථාගතේන ඉදං ප්‍රබුද්ධේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හොතු කයං විරාගං පනීතං යදං ජගසක්්‍ය මුනි සමහිතෝ නතේන ධම්මේන සමත්තිකින්චි ඉදම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සක්ඛේන සුවක්ඛි හෝතු යම් බුද්ධ සෙන්තෝ පරිවන්නයි සුචින් සමාධිමානං පරිකඤ්ඤමාහු සමාධිනාකේන සමන විඤ්ඤති ධම් ධම්මේ රතනං පනීතං ඒකේන සච්චේන සුවත්ති හෝතු ये පුංගලාගත්ත සතං ප්‍රසන්තා චත්තාරි ඒතානි යුගානි හොන්ති තේ දක්ඛිනේයා සුගතං සසාවිකා ඒතේ සුදින්නානි මහප්පලානි ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හොතු යේසුප්පයුත්තා මනසා දල්හේන නික්කාමිනෝ ගෝතම සාසනං හි තේ පන්ති පන්තාමතං ඉගයි හේලන්දානුදානිම්බුතින් බුඤ්ජමන ඉදම් පිසංගේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යතින්ද චීලෝ පඨමින් සිතෝ සියා චතුම් විවාතේ දිය සම්පකම්පියෝ තතුපමං සප්පුරිසං වදාමි යෝ අරිය සත්‍යානි අවෙච්ච පංසකේ ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යේ අරිය සංචානි විභාවයන්ති ගම්භීර පඤ්ඤේන සුදේශිතානි කිංචාපිතේ හොන්ති බුසක් පමත්තානතේ භවං අට්ඨමං ආදියන්ති ඉදම් පිසංගේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු සහවස්සදස්සන සම්පදායේ තයස්සු ධම්මා ජහිතා භවಂತಿ සක්කාය දිට්ඨි විකිකිච්ඡිතං ච සීලම්මතං වාපිය දත්ති කිංචී චතුහපායේ ච විප්පමුත්තෝ චාභිතානනියබම්බෝ කාතුම් ඉදම් පිසංගේ රතනං පනිතං ඒතේන සච්චේන සුවක්ති හෝතු කිංචාපි සෝකම්මං කරෝති පාපකම් කායේන වාචා උදචේතසාවා අභම්බෝසෝ තංසේ පටිච්චාදායේ අභම්මතා දිත්ත පදං සෙවුත්තා ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු වනම්පෙගුම්ගේ යතා පුසිතං ඒ ගිම්මාන මාසේ පඨමස්මින් ගින්නේ චතුපමං ධම්ම වරං දේසයි නිබ්බාන ගාමින් පරමං හිතායේ ඉදම්පි බුද්දේ රතනං පනීතං ඒතේන සච්චේන සුවක්ති හෝතු වරෝ වරඤ්ඤෝ වරදෝ වරහරෝ අනුත්තරෝ ධම්ම වරං අදේශයි ඉදම් පිබුද්දේ රතනං පනීතං ඒතේන සච්චේන සුවක්ති හෝතු ඊනං පුරාණං නවං නත්ති සම්භවං විරත් චින්තා ආයති කේ භවස්මින් ඒකීන බීජාං අවිරුල්හි ඡන්දානිබ්බන්ති ධීරායතයන් ප්‍රදීපෝ ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හොතු යානිද භූතානි සමගතානි බුම්මානි මායානි වහන්තලිකේ තථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං නමස්සාම සුවත්ති හෝතු යානිද භූතානි සමාගතානි භුම්මානි වායානි වේන්තලිකේ තථාගතං දේව මනුස්ස පූජිතං ධම්මං නමස්සාම සුවක්ඛි හෝතු යානි දබුතානි සමාගතානි බුම්මානි වායානි වන්තලිකේ තථාගතං දේව මනුස්ස පූජිතං සංඝං නමස්සාම සුවත්ති හොතු ඒකේන සච්චවඤ්ඤේන දුක්ඛාවූපසමින්තුතේ ඒතේන සච්චවඤ්ඤේන භයාවූපසමින්තුතේ ඒකේන සච්චවඤ්ඤේන රෝගාවූපසමින්කතේ තන්නං කරෝ මහාවීරෝ මේදං කරෝ මායසෝ සරණං කරෝ ලෝකහිතෝ දීපං කරෝ ජොතින්දරෝ කොණ්ඩඤ්ඤෝ ජනපාමොක්ඛෝ මංගලෝ පරිසාසබෝ සුමනෝ සුමනෝ දීරෝ රේවතෝ රතිවන්දනෝ සෝබිතෝ ගුණ සම්පන්නෝ අනුමදන්සී ජනුත්තම කදුමෝ ලෝක පඤ්ඤෝතෝ නාරදෝ වරසාරති කදුමුත්තරෝ සත්ථසාරෝ සුමේදෝ අංග පුංගලෝ සුජාතෝ සම්මලෝකංගෝ පිය දස්සී නරසබෝ පත්ත දස්සී කාරුණිකෝ ධම්ම දන්සී තමෝනුදෝ සිද්ධන්තෝ අසමෝ ලෝකේ තිස්සෝ වරද සංවරෝ පුස්සෝ වරද සම්බුද්ධෝ විපන්සී ච අනුපමෝ සිකී සම්බහිතෝ සන්තා විස්සබූ සුඛදායකෝ කකුසන්දෝ සත්තවා හෝ කෝනාගමනෝ රණංජහෝ කස්සපෝ සිරි සම්පන්නෝ ගෝතමෝ සක්්‍ය පුංගවෝ අට්ඨවිසතිමේ බුද්ධා පුරෙත්වා දස පාරමී ජෙත්වාමාරාරි සංගාමං බුද්ධත්තං සමුපාගමුන් ඒතේන සච්ච වංජේන ජය සින්දී භවන්තු තේ තේසං සච්චේන සීලේන කන්තිමෙත්ත බලේන චේ ඒති ත්වං අනුරක්කන්තු ආරෝග්‍යේන සුඛේන චේ තේසං සංචේන සීලේන කන්තිමෙත්ත බලේන චේ තේපි ත්වං අනුරක්කන්තු ආරෝග්‍යේන සුඛේන චේ තේසං සංචේන සීලේන කන්තිමෙත්ත බලේන චේ තේපි ත්වං අනුරක්ඛන්තු ආරෝග්‍යේන සුඛේන චාති බුද්ධානං ජීවිතස්සන සක්ඛා කේනචි අන්තරායෝ කාතුම් බුද්ධානං චම්බන්න රංසීනං සක්ඛා කේනචි අන්තරායෝ කාතුම් බුද්ධානං දක්ඛින්ස මහපුරිස ලක්ඛනානං සක්ඛා කේනචි අන්තරායෝ කාතුම් බුද්ධානං අභිහට චතුන්නං පච්චයානං නසක්කාකේන චියන්තරායෝ කාතුං ඉමේ සංචතුන්නං අච්චරියානං නසක්කාකේන චියන්තරායෝ කාතුං ඒතේන සච්ච වඤ්ඤේන අන්තරායාසේසතෝ මාරාදයෝ විනස්සන්තු ජය සින්දී භවන්තු තේ සිරිදිති මති තේජෝ ජය සිද්ධි මහින්දි මා ගුණ සාගරස්ස අපරිමිත පුඤ්ඤාධිකාරස්ස සම්බන්තරාය නිවාරණ සමද්දස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ද්වත්තිංස මහාපුරිස ලක්ඛනානුභාවේන අසීති අනුම්භ්‍යංජන ලක්ඛනානුභාවේන අට්ඨුත්තර සත මංගල ලක්ඛනානුභාවේන චම්බන්න රංශානුභාවේන කේතුමාලානුභාවේන දස පාරමිතානුභාවේන දස උපපාරමිතානුභාවේන දස පරමත්ත පාරමිතානුභාවේන සීල සමාධි පඤ්ඤානුභාවේන බුද්ධානුභාවේන ධම්මානුභාවේන සංඝානුභාවේන තේජානුභාවේන විද්‍යානුභාවේන බලානුභාවේන ඤේය ධම්මානුභාවේන චතුරාචීති සාස්‍ය ධම්මක්ඛන්ධානුභාවේන නවලෝකුත්තර ධම්මානුභාවේන අට්ඨංගික මංගානුභාවේන අට්ඨ සමාපච්ඡානුභාවේන චල විඥානුභාවේන සිරිදිතිමති තේජෝ ජය සින්දිමහිද්දිමා ගුණ සාගරස්ස අපරිමිත පුඤ්ඤාධිකාරස්සේ සම්බන්තරාය නිවාරණ සමත්තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ද්වත්තිං සමහාපුරිස ලක්ඛනානුභාවේන අසීති අනුංගංජන ලක්ඛනානුභාවේන අට්ඨුත්තර සත මංගල ලක්ඛනානුභාවේන චම්බන්න රංසානුභාවේන කේතුමාලානුභාවේන දස පාරමිතානුභාවේන දස උපපාරමිතානුභාවේන දස පරමත්ත පාරමිතානුභාවේන සීල සමාධි පඤ්ඤානුභාවේන බුද්ධානුභාවේන ධම්මානුභාවේන සංඝානුභාවේන තේජානුභාවේන ඉන්ද්‍රානුභාවේන බලානුභාවේන ඤය ධම්මානුභාවේන චතුරාසීති සහස්ස ධම්මස්කන්ධානුභාවේන නව ලෝකුත්තර ධම්මානුභාවේන අට්ඨංගික මග්ගානුභාවේන අට්ඨ සමාපත්‍යානුභාවේන චල භින්නානුභාවේන මෙත්තා කරුණා මුදිතා උපේක්ඛානුභාවේන සම්පාරමිතානුභාවේන රතනත්ය සරණානුභාවේන සම්මේතේ සෝක රෝග දුක්ඛ දෝමනස් උපායාසා විනස්සන්තු සම්බ සංකප්පතු යං සමින්ජන්තු දීඝායුකෝ හෝතු සතවස්ස ජීවේන සමන්නිකෝ හෝතු සම්බදා ආකාශ පම්මෙත වන භූති කටක ගංගාම සමුන්දය ආරක්ෂක දේවතා සදා තුන් හේ අනුරක්ඛන්තු සම්බ බුද්ධානුභාවේන සම්බ ධම්මානුභාවේන සම්බ සංඝානුභාවේන බුද්ධ රතනං ධම්ම රතනං සංඝ රතනං තින්නං රතනං ආනුභාවේන චතුරාසීති සහස්ස ධම්මස්කන්ධානුභාවේන පිටකත්තයානුභාවේන ජනසාවකානුභාවේන සම්මේතේ රෝගා සම්මේතේ භයා සම්මේතේ අන්තරායා සම්මේතේ උපන්දවා සම්මේතේ දුන්නිමිත්තා සම්මේතේ අවමංගල විනසන්තු ආයු අද්දකෝ ධනවද්දකෝ සිරිවද්දකෝ යසවද්දකෝ බලවද්දකෝ වන්නවද්දකෝ සුඛවද්දකෝ හෝතු සම්බදා දුක්ඛාරෝග භයෝ වේනා සෝකා සංකා සුපන්දවා අනේකාගන්තරායා පීනසංක චේතේජසා ජය සිද්ධි ධනං ලාභං සොත්ති භාග්‍යං සුඛං බලං සිරියාය ච වන්නෝ ච භෝග බුද්ධේ ච යසවා සතවස්සෝ ච ආයෝ ච ජීව සිද්ධි භවන්තු තේ මහා කරුණිකෝ නාතෝ හිතාය සම්මපානිනං කුරෙත්වා පාරමී සම්බාපත්තෝ සම්බෝධි මුත්තමං ඒතේන සච්චවංජේන හෝතු තේ ජය මංගලං ජයන්තෝ බෝධියා මූලේ සක්ඛ්‍යානන්දං දිවන්දනෝ එවන්තු යං ජයෝ හෝතු ජයසු ජය මංගලං සක්ඛත්වා බුද්ධ රතනං ඕසදං උත්තමං වරං හිතං දේව මනුසානං බුද්ධ තේජන සොත්තිනා නස්සන්තු පන්දවා සම්මේ දුක්ඛෝපසමින්තුතේ සක්ඛත්වා ධම්ම රතනං ඕසදං උත්තමං වරං පරිලාහෝපසමනං ධම්ම තේජේන සොත්තිනා දස්සන්තු පන්දවා සම්මේ භයාවූපසමින් කෘතේ සක්ඛත්වා සංඝරතනං ඕසදං උත්තමං වරං ආහුනේයං පාහුනේයං සංගතේ ජේන සත්තිනා නස්සන්දු පන්දවා සම්මේ රෝගාවූපසමින් කෘතේ යම් කිංචි රතනං ලෝකේ විඤ්ඤති විවිධා පුතු රතනං බුද්ධ සමන්නත්ථේ තස්මා සොත්ති භවන්තු තේ යම් කිංචි රතනං ලෝකේ විඤ්ඤති විවිධා පුතු රතනං ධම්ම සමන්නත්ථේ තස්මා සොත්ති භවන්තු තේ යං කිංච රතනං ලෝකේ විඤ්ඤති විවිධා පුතු රතනං සංඝ සමන්නප්පි තස්මා සොත්ති භවන්තු තේ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ඒතේන සච්ච වඤ්ඤේන හෝතු තේ ජය මංගලං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං ඒතේන සච්ච වඤ්ඤේන හෝතු තේ ජය මංගලං නත්තිමේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං ඒතේන සච්ච වඤ්ඤේන හෝතු තේ ජය මංගලං සම්බීතයෝ විවඤ්ඤන්තු සම්බරෝගෝ විනස්සතු නාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භවේ භවතු සම්ම මංගලං රක්ඛන්තු සම්ම දේවතා සම්ම බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සම්ම මංගලං රක්ඛන්තු සම්ම දේවතා සම්ම ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සම්ම මංගලං රක්ඛන්තු සම්ම දේවතා සම්ම සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ ලක්ඛත්‍යයක් භූතානං පාපංගා නිවරණ පරිත්තස්සානුභාවේන හන්තු තේ සම්උපන්දවේ යන් දුන්නිමිත්තං අවමංගලං චේයෝ චමනාපෝ සකුණස්ස සන්දෝ කාපංගහෝ දුස්සුපිනං අකන්තං බුද්ධානුභාවේන විනාශමින්තු යන් දුන්නිමිත්තං අවමංගලං චේයෝ චමනාපෝ සකුණස්ස සන්දෝ කාපන්දහෝ දුස්සුපිනං අකන්තං ධම්මානුභාවේන විනාශමින්තු යන් දුන්නිමිත්තං අවමංගලං චේයෝ චාමනාපෝ සකුණස්ස සන්දෝ පාපංගහෝ දුස්සුපිනං අකන්තං සංඝානුභාවේන විනාශමින්තු දුක්ඛපත්තා ච නින්දුක්ඛා භයප්පත්තා ච නිබ්බයා සෝකප්පත්තා ච නිසෝකා හොන්තු සම්මේ පිපානිනෝ <clears throat> පරිත්තං යං බනන්තස්ස නිසින්නට්ඨාන දෝවනං උදකම්පි විනාශේසී සම්බමේව පරිස්සයං සක්ඛිනා ගබ්බවුට්ටානං යංච සාදේසිතං කමේ පෙරස්සංගුලිමාලස්ස ලෝකනාථේන වාසිතං කප්පට්ටායින් මහතේජං පරිත්තන්තං බනමහේ යතෝ අං භගිනී අරියාය ජාතියා ජාතෝ නාමිජානාමි සංකිච්ඡ පානං ජීවිතාවෝරෝපේතා තේන සච්චේන සොත්තිතේ හෝතු සොත්ති ගම්බස්සාති යතෝහං භගිනී අරියාය ජාතියා ජාතෝ නාමිජානාමි සංකිච්ඡ පානං ජීවිතාවෝරෝපේතා තේන සච්චේන සොත්තිතේ හෝතු සොත්ති ගම්භස්සාති යතෝහං භගිනී අරියාය ජාතියා ජාතෝ නාබිඥානාමි සංචිච්ච පානං ජීවිතාවෝරෝපේතා එන සච්චේන සොත්තිතේ හෝතු සොත්ති ගම්භස්සාති යතෝහං භගිනී අරියාය ජාතියා ජාතෝ නාමි ඥානානි සංසිච්ඡ පානං ජීවිතාවෝරෝපේතා තේන සච්චේන සොත්තිතේ හෝතු සොත්ති ගම්භසාති යතෝහං භගිනී අරියාය ජාතියා ජාතෝ නාමිඥානාමි සංචිච්ච පානං ජීවිතාවෝරෝපේතා හේන සච්චේන සොත්තිතේ හෝතු සොත්ති ගම්භස්සාති යතෝහං භගිනී අරියාය ජාතියා ජාතෝ නාමි ඥානාමි සංචිත්ත පානං ජීවිතාවෝ රෝපේතා තේන සච්චේන සොත්තිතේ හෝතු සොත්ති ගම්භස්සාති යතෝහං භගිනී අරියාය ජාතියා ජාතෝ නාමිඥානාමි සංචිත්‍ය පානං ජීවිතාවෝ රෝපේතා තේන සච්චේන සොත්තිතේ හෝතු සොත්ති ගම්භස්සාති ඒතේන සච්ච වංජේන දුක්ඛාවෝපසමෙන්තුතේ ඒතේන සච්ච වංජේන භයාවෝපසමෙන්තුතේ ඒතේන සච්ච වඤ්ඤේන රෝගාවූපසමින්තුතේ එත්තාවතාචයම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා දානං දදන්තු සද්ධාය සීලං රක්ඛන්තු සම්මදා භාවනා විරතා හොන්තු ගච්ඡන්තු දේවතා ගතා සම්මේ බුද්ධා බලප්පත්තා පච්චේ කානං චයං බලං අරහන්තානං චතේජේන රක්ඛං බන්දාම සම්බසෝ සම්මේ බුද්ධා බලප්පත්තා පච්චේ කානං චයං බලං අරහන්තානං ච තේජේන රක්ඛං බන්ධාම සම්බසෝ සම්මේ බුද්ධා බලං කත්තා පච්චේකානං ච යං බලං අරහන්තානං ච තේජේන රක්ඛං බන්ධාම සම්බසෝ ආකාශත්තා ජ භුම්මත්තා දේවානාත් පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा සම්බුද්ධ දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරන් රක්ඛන්තු ත්වං සදාති ධර්මානුශාසනා පැවැත් වූ දේශක ආනන්ද වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ